නිර්වාණය පිළිබඳ වූ විස්තරයෙන් පස්සේ ඒ රූපකාණ්ඩයේ අවසානයේදී නිවන පිළිබඳ විස්තරය එන්නේ. දැන් ඒ දක්වා අප ඉගෙනගෙන තිබෙන ඉදෙන්නේ චිත්ත චෛතසික රූප නිබ්බාන කියන ඒ සතර පරමාර්ථය. ඒ චිත්ත පරමාර්ථය පිළිබඳව මුලදී අප ඉගෙන ගත්තා. සිත් 89ක් නැත්නම් 121ක් කියලා ඒ සිත් 89 නැත්නම් 121 භූමි වශයෙන් හා ಜಾති වශයෙන් බෙදා අප ඉගෙනගෙන තිබෙනවා භූමි වශයෙන් බෙදීම කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකෝත්තර කියන මේ වශයෙන් ඒ ಜಾති වශයෙන් බෙදීමේ කීවේ අකුසල් කුසල් විපාක ක්‍රියාව මේ වශයෙන් ඒ මුලදී සිත් පිළිබඳව ඉගෙන ගත්ත කරුණු ඒ. ඊළඟට චෛතසිකයන් ගැන කතා කළේ. චෛතසික 52ක් තිබෙනවා. ඒ 52 සබ්බචිත්ත සාධාරණ චෛතසික 7ය, ප්‍රකීර්ණක චෛතසික 6ය කියලා. ඒ 13ක් මුලදී ඉගෙන ගත්තා. ඒ 13 එක නමකින්ද සඳහන් කරනවා කොටසක් හැටියට අන්‍ය සමාන চৈতසික. ඊළඟට අකුසල চৈতසික 14 ගැන ඉගෙන ගත්තා. ඊළඟට සෝභන চৈতසික 25 එිනුත් සෝභන සාධාරණ চৈতසික 19යි විරති চৈতසික 3යි සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන කරුණා මුදිතා යන අප්‍රමාණී চৈতසික දෙක හා ප්‍රඥාව කියන මේ চৈতසික 25ක්. එimhe මේ চৈতසික 52 ගැන අප කතා කර තිබෙනවා. ඊළඟට මේ চৈতසික යන්ගේ සංප්‍රයෝග ණය සංග්‍රහ ණයයි කියලා ණය ක්‍රම දෙකක් ඉගෙන ගන්නවා. සංප්‍රයෝග ණයයි කියවේ ඒ ඒ চৈতසිකයන් යෙදෙන සිත් ගණන වෙන්කොට දැන ගැනීම. නිදර්ශනයක් වශයෙන් දක්වනවා නම් සබ්බචිත්ත සාධාරණ চৈতසික හත පිළිබඳ වූ එක සංප්‍රයෝගණයක් තිබෙනවා. එය නම් ඒ চৈতසික හත සියලුම සිත් සමග යෙදෙනවා කියන්නේ. ඊළඟට ආ ප්‍රකීර්ණක চৈতසිකයන්ගෙන් විතර්ක চৈতසිකය කියන විතර්ක চৈতසිකය සිත් 55ක යෙදෙන බව ਵਿਚාරයේ සිත් 66. ඔය විදිහට ඒ සංප්‍රයෝග නයින් කියන්නේ ඒකයි. ඒ ඒ චෛතසික යෙදෙන සිත් ගණන. එතන පිරිසිඳින්නේ වෙන් කරගන්නේ සිත් ගණන. අසුවල් චෛතසිකයේ යෙදෙන්නේ මෙපමණ සිත්වලය. ඒ සිත් මොනවාද කියලා අපේ ඉදී ඉගෙන ගන්න. ඊළඟට චෛතසිකයන් පිළිබඳව දැනගත්තේ සංග්‍රහණයයි. ඒ සංග්‍රහණයේදී ඉගෙන ගන්නේ ඒ ඒ සිතක්ගෙන ඒ සිතෙහි යෙදෙන චෛතසික ගණන වික්කොට ගන්න. විදර්ශනීය ඇතියට නම් යන්නේ ලෝභ මූල සිත් අතෙන්. පළමුවෙනි ලෝභ සහගත සිත. සෝමනස්ස සහගත, ditthිගත සම්පයුක්ත අසංඛාරික සිත කියන මේ සිතෙහි යෙදෙන චෛතසික ගණන පිරිසිදුනා. ඒ මොනවද කියන්නේ? ඉතින් අපි ඒක ඉගෙන ගත්තා අඤ්ඤ සමාන චෛතසික 13ක් අකුසල සාධාරණ චෛතසික 4ක් ලෝභයත් ditthiyat කියන මේ චෛතසික 19 ඒ පළමුවෙනි ලෝභ මූල සිතිරි ඇති වෙනවා ලැබෙනවා අනේ විදිහට ඒකේ සිත් වල යෙදෙන චෛතසික වෙන්කොට දැක්වීමයි පිරිසිඳ ගැනීමයි සංග්‍රහණයෙන් කරන්නේ එනි සංපයෝග පැය 16ක සංග්‍රහණය 33ක අප ඉගෙන ගන්න. ඊළඟට ප්‍රකීර්ණක කාණ්ඩය කියලා එකක් වෙනවා. එහි ආවේ වේදනා හේතු කිච්ච ద్వාර ආරම්භන වස්තු කියන ඒ ශබ්ද සංග්‍රහයන්ගේ වශයෙන් සිත් බෙදාගෙන වේදනා වශයෙන් සිත් බෙදෙන හේතුන්ගේ වශයෙන් සිද්ධ එයාදී ඒ පිළිවෙලටයි ආවේ. වේදනා වශයෙන් වේදනා තුනක් කියලා අපි ඉගෙන ගත්තා. එහෙම නැත්නම් වේදනා පහක් වේදනා තුනේ කීවේ සුඛ දුක්ඛ උපේක්ෂා කියන වේදනා තුන. නැවත මේ වේදනා සංග්‍රහයේදී වේදනාව පහක් පහක් වශයෙන්ගෙන දක්වනවා. සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ෂා. ඉතින් මේ වේදනාවන් සමග යෙදෙන්නා වූ සිත් සුඛ වේදනාවෙන් යුක්ත සිත් උපේක්ෂා වේදනාව දුක්ඛ වේදනාවෙන් යුක්ත සිත් උපේක්ෂා වේදනාවෙන් යුක්ත සිත් එහෙම අනුභවන භේදයෙන් වේදනාව තුන්වැදෑරුම්ය ඉන්ද්‍රිය භේදයෙන් වේදනාව පස්වැදෑරුම්ය කියලා ඉගෙනගෙන අනුභවන ભેද වශයෙන් ඉන්ද්‍රිය ભેද වශයෙන් ඒ ඒ වේදනාවන් සමග උපදනා වූ සිත් ගණන පිරිසිඳ ගන්නවා වේදනා සංග්‍රහයේදී කරන්නේ ඒකයි. අනුභවන ભેදයෙන් වේදනාව තුනක් නම් ඒ තුන දක්වන්නේ සුඛ දුක්ඛ උපේක්ෂා කියලා. එහිදී සුඛයට සෝමනස්සයත් ඇතුළත් වෙනවා. අනුභවන ભેදයෙන් ගත්තල සෝමනස්සයත් සකක් නේ. ඒ නිසා විඳීම් වශයෙන් ගත් කල කායික වශයෙන් හෝ මානසික වශයෙන් සැප විඳීමක් පිළිෙන්නේ. ඒ එතකොට සුඛානුභවය සැප අනුභවය. ඒ නිසා ඒ සුඛ සෝමනස්ස දෙකම එකතු කොට සුඛ වේදනාවෙන් යුක්ත සිත් 63ක් කියලා කියනවා. දුක්ඛ දෝමනස්ස දෙක එකතු කොට දුක්ඛ වේදනාවෙන් යුක්ත සිත් 3ක් කියලා ගන්නවා. දුම්නස්සහගත සිත් දෙකයි දුක්ඛ සහගත කාය විඤ්ඤාණ. උපේක්ෂා වේදනාවේ යුක්ත සිත් 55යි. ඒවා ඉන්ද්‍රිය භේදයෙන් බෙදා ගන්නා විට සුඛ වේදනාවෙන් යුක්ත එතකොට ඉන්ද්‍රිය භේදයෙන් නම් වේදනා පහයි. සුඛ සෝමනස්ස දුක්ඛ දෝමනස්ස උපේක්ඛා. සුඛ වේදනාවෙන් යුක්ත සිත් එකයි කියලායි එතෙන්දි ගන්න. සුඛ සහගත කාය විඤ්ඤාණ. සෝමනස්ස වේදනාවෙන් යුක්ත සිත් 62යි. දුක් වේදනාවෙන් යුක්ත සිත් එකයි. දුක් සහගත කාය විඥානේ. රෝමනස් වේදනාවෙන් යුක්ත සිත් දෙකයි. උපේක්ෂා වේදනාවෙන් යුක්ත සිත් 55මයි. අනේ මේ විදිහට ඒ ඒ අනුභවන ભેදයෙන් වේදනාව තුනක් කොටස් ඉන්ද්‍රිය ભેදයෙන් වේදනාව පහක් කොටස් ඒ අනුව සිත් බෙදා ගන්නවා. හේතුන්ගේ වශයෙන් සිද්දදා අපි ඉගෙන ගත්තා. හේතු තිබෙන්නේ හයයි. ලෝභ, දෝෂ, මෝහ, ලෝභ, දෝෂ, අමෝහ. ඒ ලෝභාදී හේතුන් සමග යෙදෙන සිත් සහේතුක සිත්. ලෝභාදී හේතුන්ගෙන් එකක්වත් නැති සිත් වලට කියනවා අහේතුක සිත්. සහේතුක සිත් 71යි අහේතුක සිත් 18යි කියලා. එහෙම බල වශයෙන් ඉගෙන ගත්තා හේතුන් සමග යෙදෙන සිත් 71යි ඒ තුන් සමග නොයෙදෙන සිත් 18යි. ඊළඟට ඒ හේතුන් සමග යෙදෙන සිතුත් ඒක හේතුක, ද්වි හේතුක, ත්‍රි හේතුක කියලා එහෙමත් බෙදාගත්තා. ඒක හේතුක සිත් දෙකයි. ඒක හේතුක සිත් දෙකයි කියවේ මෝහ මූල සිත් දෙක. ද්වි හේතුක සිත් 22ක් කියලා ඉගෙන ගත්තා. අකුසල් වල ලෝභ මූල සිත් 8ක්, ද්වේෂ මූල සිත් දෙකක් කියන ඒ 10යි. කාමසෝබලේ ඥාන විප්‍රයුක්ත සිත් 12යි. එනේ මේ 22. ඉතිරි සිත් 47 ත්‍රි හේතුක සිත්. එහෙම වේදනා හේතු. ඊළඟට කිච්ච වශයෙන්, කෘත්‍යයන්ගේ වශයෙන් දාට සිත් ඉගෙන ගත්තා. කෘත්‍ය 14ක් තියෙනවා. අපි සම්දි භවංග ආවජ්ජන, සක්සන, සවන, ගායන, සායන, කුසන, සම්පටිච්ඡන, සම්පීරණ, වොත්තපන, ජවන, සදාරම්මන, චුති. වශයෙන් කෘත්‍ය 17. ඒ කෘත්‍යයන් සිදු කරන සිත් ඊළඟට ඉගෙන ගත්තා. ප්‍රතිසන්දි කෘත්‍යවත් සිද්ධාමවයයි භවංග කෘත්‍යවත් සිත් වන්නේද ඒ ප්‍රතිසන්දි කෘත්‍යවත් සිද්ධාමවයමයි ඊළඟට ඒ නිසා භවංග කෘත්‍යවත් සිද්ධාමවයයි ආවර්ජන කෘත්‍යවත් දෙකයි පංචද්වාරා වජ්ජනය හා මනෝද්වාරා වජ්ජනය ඊළඟට දස්සන ශ්‍රවණ ගායන සායන කුසන දැකීම ඇසීම ආග්‍රහණය කිරීම රස දැන ගැනීම හා ස්පර්ශ කිරීම කියන ඒ කෘත්‍යයන්ගේ වශයෙන් ඒ කෘත්‍යවත් සිත් දෙක බැගින් අප ඉගෙනගත්ත චක්ක විඥාන සිත් දෙක, ශෝක විඥාන සිත් දෙක, ධාන විඥාන සිත් දෙක, ජීවහා විඥාන සිත් දෙක, කාය විඥාන සිත් දෙක ඊළඟට සම්පරිච්ඡන කෘත්‍යවත් සිත් දෙකයි සම්පරිච්ඡන සිත් දෙක සම්තිරණ කෘත්‍යවත් සිත් තුනයි උපේක්ෂා සහගත සම්තිරණ දෙකයි සෝමනස්ස සම්තිරණයි කියන ඒ තුන සම්තිරණ ඊළඟට වත්තපන සිත් එකයි වත්තපන කෘත්‍යවත් සිත් එකයි මනෝද්වාරයේදී පංචද්වාරයේදී මනෝද්වාරා වජ්‍යන සිත් වත්තපන කෘත්‍යය සිදු කරනවා කියලා අපි ඉගෙන ගත්තේ ජවන කෘත්‍යවත් සිත් 55යි ජවන් කෘත්‍යවත් සිත් 55ක් තිබෙනවා. ඊළඟට ජවන සදාරමණ සදාරමණ කෘත්‍යවත් සිත් 11යි. මහා විපාක 7යි සම්පීර්ණ 3යි. අනේ එහිම ඒ කෘත්‍යයන්ගේ වශයෙන්ද සිත් බෙදාගන්න. ඊළඟට ආරම්මණයන්ගේ වශයෙන් ආර අරමුණු කලමු කොට ඉගෙනගත්ත අරමුණු 6යි කියලා රූපාරම්මන, ශබ්දාරම්මන, ගන්ධාරම්මන, රසාරම්මන, පුට්ඨාරම්මන, ධම්මාරම්මන කියලා. ඒ රූපාරම්මණය නම් ඒ වර්ණ රූපයයි තත් රූපමේව රූපාරම්මණං තථා සද්ධාමේව සද්ධාරම්මනාදී ධම්මාරම්මණං පන පසාද සුකුම රූප චිත්ත චේතසික නිබ්බාන පඤ්ඤාති වශයෙන් සදා සංගයති කියලා ඉගෙන ගත්තොත් ධම්මාරම්මණය නම් පසාද සුකුම රූප චිත්ත චේතසික නිබ්බාන පඤ්ඤාති කියන පයවදයන් ධර්මයන් තමා ධම්මාරම්මණය එහෙම ආරම්භන සංග්‍රහය ඊළඟට ඒ ආරම්භන සංග්‍රහයේදී අරමුණු මේවයි කියලා දැනගෙන ඒ අරමුණු ඇති සිත් ඉගෙන ගන්න. රූප අරමුණු කොට උපදන රූපයම තමනක් අරමුණු කරන්නා වූ සිත් කියන්නේ කීයද? දෙකයි. රූප ආරම්භණය අරමුණු කරන සිත් කියන්නේ දෙකයි. අනේ විදිහට ඒකාන්තයෙන් ඒකාන්තික ආරම්භන විභාගය අනේකාන්තික ආරම්භන විභාගය කියලා ඒ අරමුණු කිරීම පිළිබඳව ඒකාන්ත වශයෙන් ඒ ඒ අරමුණක්ම පමණක්ගෙන උපදනා සිත් තිබෙනවා. සමහර සිත් තිබෙනවා ඒ ඒවා අනේකාන්ත වශයෙන් ඒ ඒ ධර්මයන් අරමුණු කරනවා. අපි නිදර්ශනයකට කියනවා නම් අනිත් ඒවා ඉතර අමාරු නෑ. දැන් නිර්වාණය නිර්වාණය අරමුණු වශයෙන් ගන්නා වූ සිත් තිබෙනවා 19ක්. නිවන අරමුණු කොට උපදනා වූ 19ක් තිබෙනවා. ඒ 19න් ඒකාන්ත වශයෙන් නිවනම අරමුණු කරන වෙන කිසිවක් අරමුණු නොකරන සිත් වෙන්නේ 8යි. ඒ ලෝකෝත්තර සිත් 8යි. ඒකට ඒකාන්තික ආරම්මන විභාගයේදී නිවන ඒකාන්ත වශයෙන් අරමුණු කරන්නා වූ සිත් ප්‍රත්‍යෙක්ද කියා අසන ප්‍රශ්නයට පිළිතුර වශයෙන් ලැබෙන්නේ 8යි එනම් ලෝකෝත්තර සිත් 8යි. නිර්වාණය අනේකාන්ත වශයෙන් අරමුණු කරන්නා වූ සිත් කීයද කියලාම ඒක දෙන්නට තිබෙන පිළිතුර 11යි. 11යි. ඒ මොනවාද කියලා අහුවම ඉතින් කියන්නට. මොනවාද ඒ 11? මට නම් පිළිතුරු දෙත හැකි මේ පින්න තුන්ක්. මතක. මනෝද්වාරා වජ්ජනය අපි එනු ගනිමු මනෝද්වාරා වජ්ජනය මට ඇහෙන්නේ මම කතා කරනවා වගේ ඇහෙනවා ප්‍රශ්න අහන එක්කෙනා අනිත් අයට ඇහෙන්න කතා කරනවා වගේම පිළිතුරු දෙනකොට හැම දිනාටම ඇහෙන්න අඩුවන්නේ මටවත් ඇහෙන්න කියන්නේ මම කියන්නේ මනෝද්වාරා වජ්ජන ස්ථිත ඊළඟට ඥාන සංප්‍රයුක්ත කාමාවචර ජවන් කීයක් තියෙනවද? ජවන් ඥාන සංප්‍රයුක්ත කාම ජවන් අටක් තියෙනවනේ නේ? ඒ මොනවද ඥාන සංප්‍රයුක්ත කාම ජවන් කියේ? කුසල් හතරයි ක්‍රියාස්කර. එතකොට එතන නවයක් නේ? ඊළඟට තව මොනවද කියන්නේ? අභිඥා අභිඥා කුසල් සිතයි අභිඥා ක්‍රියා අභිඥා කුසල් සිතේ කියන්නේ අභිඥා වශයෙන් උපදනා පංච පංචම ධ්‍යාන කුසල් සිත. ඒ වගේම අභිඥා වශයෙන් උපදනා පංචම ධ්‍යාන ක්‍රියා සිත. අන්න ඒ 11. එකතු වුණාම 19ක් සිද්ධ. අනේ විදිහට ඒකාංශික ආරම්භන විභාගය අනේකාංශික ආරම්භන විභාගය කියලා ආරම්මන සංග්‍රහයක් අපි ඉගෙන ගන්නවා. වේදනා හේතු පිච්ච ద్వාර ආරම්මන ඊළඟට වස්තු වස්තු සයක් දැනගත්තා. ద్వාර ద్వාර ద్వාර ආරම්මන. එහෙම මේ ඉස්සෙල් ద్వාර කියන්නේ ඕනේ. ద్వාරත් සයක් තියෙනවා. චක්කුද්්වාර, සෝතද්්වාර, ඝානද්්වාර, ජීවහද්්වාර, කායද්්වාර, මනෝද්්වාර ඒ ద్వාරික සිත් මොනවද කියලා අපි ඉගෙන ගත්තා. චක්කුද්්වාරික සිත් 46යි ශෝකද්වාරික 46යි ඝානද්වාරික දිවහද්වාරික කායද්වාරික පිළිවෙලින් 46 බැගින් මනෝද්වාරික සිත් කීයද 60 60 මනෝද්වාරා වජ්ජන යවන කදාරම ඉතින් කීයද මනෝද්වාරා වජ්ජනේ යවන් කීයද යවන් 55යි 55යි 1යි 56යි කදාරම 67යි. නේ? මනෝද්වාරික සිත් 67යි. ඉතින් වරක ద్వාරික වන්නා වූද, ద్వාර විමුක්ත වන්නා වූද සිත්යේ කියලා ඉගෙන ගන්නකොට. නේ? ඒ ඒකේ තිබුණන ප්‍රභේද වගේ. ඒකද්්වාරික චිත්තාදි පංච සද්්වාරිකාදිච චද්්වාරික විමුක්තාදි විමුක්තාදිච සබ්බතාක. ඒවත් මම මේ මතක් කළේ මේ තුන් ඒවා නැවත දැනගන්නට ඕනේ මතක් කර ගන්නට ඕනේ. ඒ ඒ ద్వාර ආරම්භන ළඟට අපි කිව්ව ආරම්භන සංග්‍රහයේ ආපු කරුණු. වත්තු සය, චක්කවත්තු, සෝතවත්තු, දානවත්තු, ජීවහවත්තු, කායවත්තු, හදේවත්තු. එයින් චක්කවත්තු විස්තර කරගෙන සිත් 10. දෙකයි චක්කු විඥාන සුද්ධ එකයි. චක්කවත්තු විස්තර කරගෙන සෝත විඥාන සිත් එක සෝත වස්තු විශ්ලේෂ කරගෙන ඒ විදිහට ඒ එක එක චක්කු සෝත ධාන ජීවහා කාය කියන වස්තු විශ්ලේෂ කරගෙන ඇතිවන්නා වූ සිත් පිළිවෙලින් චක්කු විඥාන සෝත විඥාන ධාන විඥාන ජීවහා විඥාන කාය විඥාන කියන ඒ සිත් 10 එක වස්තුවක දෙක බැගින් ඊළඟට හදේ වස්තු ඒ හදේ වස්තු මිශ්‍රය කරගෙන උපදනා වූ සිත් කීප විදිහකට අපි සංග්‍රහයේ ඉන්නේ ඒ විදිහටනේ සංග්‍රහයේ එන විදිහට එකෝමාරි හදේ වස්තුව නිස්ත්‍රේ කරගෙන ඇතිවන්නා වූ ස්ථිත කීයයි කියලාද ඉගෙන ගන්න. මෙතන තුන්ට මතක ඇතිනේ අර ගාථාවක කියවනේ. චරත්තුන් නිස්සිතා කාමේ සත්ත්ව රූපේ චතුර්විධා ජීවත්තුන් නිස්සිතා රුත්තේ ධාත්වේකා නිස්සිතා මතා. ජේ චත්තාලී සනිස්සාය ජේ චත්තාලී සනිස්සාය ද්වේෂත්තාලීසු ජායරේ නිස්සායච අනිස්සාය සාකාරුත්තා අනිස්සිතා ඒ වස්තු සංග්‍රහයේ ස්ථිත බෙදා පෙන්වන්නේ එතන සත්ත්ව විඥාන ධාතුන්ගේ වශයෙන් සත්ත්ව විඥාන ධාතුන්ගේ වශයෙන් සත්ත්ව විඥාන ධාතු කීවේ චක්කු විඥාන ධාතු සෝත විඥාන ධාතු ධාන විඥාන ධාතු જીවා විඥාන ධාතු කාය විඥාන ධාතු මනෝ ධාතු මනෝ විඥාන ධාතු එහෙම දක්වලා ඒ විදිහට ඒ වස්තුන් මිශ්‍රය කරගෙන හෘදේ වස්තුවක මිශ්‍රය කරගෙන ඇතිවන්නා වූ සිත්ය හෘදේ වස්තුව මිශ්‍රය කරගෙන හෝ මිශ්‍රය කර නොගෙන ඇතිවන්නා වූ සිත් වස්තු මිශ්‍රයක් නැතිවම ඇතිවන්නා වූ සිත් කියලා ඉගෙන ගත්තම අපේ නේ වස්තු මිශ්‍රයක් නැතිවම ඇතිවන්නා වූ සිත්ය කියන්නේ මොනවටද? අරූපාවචර විපාක සිත් හතර. වස්තු මිශ්‍රයක් නැතිවමයි ඇතිවන්නේ. වස්තු මිශ්‍රයක් ඇතිව ඒ කියන්නේ වස්තුව ඇති ලෝකයක වස්තු මිශ්‍රය ඇතිව වස්තු නැති ලෝකයක අරූප භූමියේ වස්තු මිශ්‍රයක් නැතිව උපදනා වූ සිත් 42ක් තියෙනවා. වස්තු මිශ්‍රය කරගෙනම උපදනා වූ සිත් 42 තුනක් වෙන්නේ. අපේ වස්තුව නිස්සරේ කරගෙනම ඇතිවන්නා වූ සිත් 43ක්. එහෙම ඉගෙන ගන්න. ඒ වස්තු ඒ සංග්‍රහයට අනුසුරුව තමයි අපි චිත්ත වීති ඉගෙන ගන්න. නේ? චිත්ත වීති. ඒ චිත්ත වීති පංචද්වාරික චිත්ත වීති, මනෝද්වාරික චිත්ත වීති කියලා ඒ විදිහට ප්‍රධාන වශයෙන් දෙකකට ඒ පංචද්වාරික වීති අතිමහන්තාරම්මන වීති මහන්තාරම්මන වීති පරිත්තාරම්මන වීති අතිපරිත්තාරම්මන වීති කියලා සතර ආකාරයකින් සතර ගදාරින් කොට ඉගෙන ගන්න. අතිමහන්තාරම්මන චිත්ත වීති එකයි ලැබෙන්නේ ඒ ඒ ద్వාරයක. එහෙම මා ඒ මේ පංචද්වාරී. ඒකට පංචද්වාරික අතිමහන්තාරම්මන වීති පහක් පිටෙනවා. එක එක ద్వාරයක එක බැගින්. මහන්තාරම්මන වීථියේ එක ద్వාරයක දෙක බැගින් 10ක් තිබෙනවා. පරිත්තාරම්මන වීථියේ එක ద్వාරයක 6 බැගින් 30ක් තිබෙනවා. අතිපරිත්තාරම්මන වීථියේ එක ద్వාරයක 6 බැගින් 30ක්. එහෙම අපි ඉගෙන ගන්නවා. එහෙම ගත්තම එක එක ద్వාරයක ලැබෙන ඒ අතිමහන්තාරම්මන වීති මහන්තාරම්මන වීති පරිත්තාරම්මන වීති අතිපරිත්තාරම්මන වීති කියන මේවා 75ක් එහෙම ඉගෙන ගත්තා ඊළඟට මනෝද්වාරෙහි විභූතාරම්මන වීති අවිභූතාරම්මන වීති ඒ මනෝද්වාරික චිත්ත වීති වලටයි අතලක් වන්නේ මාර්ග වීති ධ්‍යාන වීති මාර්ග වීති ඒ ධ්‍යාන සමාපatti වීති, ඵල සමාපatti වීති, අභිඥා වීති ඒ ඔක්කොම ඇතුළත් වන්නේ ඒ මනෝද්වාරික වීති වලට. ඒවා අපි ඉගෙන ගන්න. ඊට පස්සේ වීති මුක්ත සංග්‍රහයක්. වීති මුක්ත සංග්‍රහයේදී කර්මාදිය පිළිබඳව අපි ඉගෙන ගත්තද? කර්මය, ඒ දිව්‍ය ලෝක, භ්‍රම ලෝකවල ආයුෂ ආදී මේවා අපි ඉගෙන ගත්තේ. ඒ අන්තිමටයි රූපකාමී. ඒ රූපත් භූත ප්‍රසාද විෂයා භාවෝ හදය මිච්ඡති. ජීවිතාර රූපේ යක්ඛාර සුද්ධං තථා. පරිච්ඡේදෝ ච විඤ්ඤාති විකාරෝ ලක්ෂණං. අනිත්ඛන්නා දසසේති කොයි විදිහට එනවා අත්තා රස අත්ත විසති විභං භවේද කියලා ගාථාය. අන්තිම සතිය මතකද? ඒ විදිහට රූප 28ක් ගැන. දැන් රූප 28 කියලා ඊළඟට නිවන ගැන. ඒකට චිත්ත චේතසික රූප නිබ්බාන. එහෙම නෙන්නේ අපි මුලදීම කියවනේ මේ අභිධර්මාර්ථ සංග්‍රහය පටන් ගන්නේ නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස කියන මේ নমස්කාර පාඨය දක්වලා ඊළඟට සම්මා සම්බුද්ධ මතුලං සසද්ධම්ම ගනුත්තමං අභිවාදීය භාසිතං අභිධම්මත්ත සංඝහං බුදුරජාණන් වහන්සේ ධර්මයේ සංඝයා කියන රත්නත්‍රයට নমස්කාර කොට ඒ අභිධර්මාර්ථ සංග්‍රහය නැමැති මේ ග්‍රන්ථයක් කියන්නේ කියන එකයි එන අදහස් කරන්නේ පවක්කාන සම අභිධම්මත්ත සංගහන ඊළඟට එනවා තත්ථ උත්තාභිධම්මත්තා චතුභා පරමක්ඛ චිත්තං චේතසිකං රූපං නිබ්බාන ඉති සබ්බතා සත්‍ය කීවේ ඒ අභිධර්ම ප්‍රකරණයන් හි කියන එක. ඒ අභිධර්ම ප්‍රකරණයන් හි බුත්තා වදාරන ලද ප්‍රකාශ කරන ලද අභිධම්මත් අත්ථ උත්තා බිදම්මත්ත අභිධර්මාර්ථයෝ ඒකේ අභිධර්ම ප්‍රකරණ වල යම් තා ප්‍රකාශ කර තිබෙන අභිධර්මාර්ථ ඒකේ අභිධර්මාර්ථ වලට පුද්ගලයන් පවා ඇතුළත් කොට දැක්වෙනවා ඒ අභිධර්මාර්ථ වලට ඒකක පුද්ගල, ද්විද පුද්ගල, ත්‍රිවිධ පුද්ගල, චතුර්විධ පුද්ගල, පංචවිධ පුද්ගල ආදී වශයෙන් ඒකාබත විද පුද්ගල කියන මේ දක්වා පුද්ගල පඤ්ඤාත්තික ප්‍රකරණයේදී පුද්ගලයන් බෙදා ගන්න. ඒද අභිධර්මාර්ථය. ඒත් අභිධර්මාර්ථය. පුද්ගල පඤ්ඤාත්තික ප්‍රකරණයේ ඉන්නේ පුද්ගලයන් ගැන කියන්නේ. ඒ අභිධර්මාර්ථ සියල්ල. ඒකට අභිධර්මාර්ථය කියන විට ප්‍රකරණ සතෙහිම එන ධම්මසංගණී විභංග ධාතු කතා පුද්ගල පඤ්ඤප්ති කතාවත්තු යමක පඨාමි කියන ඒ ප්‍රකරණ සතේම එන අභිධර්මාර්ථ චතුදා පරමත්තතු පරමාර්ථ වශයෙන් සතර වැඩරුන්ගේ ඒ කොයි තැනින් කවර කරුණක් හෝ ගත්තා ඒ ගනු ලබන දෙය පරමාර්ථ වශයෙන් බෙදෙන විට මේ හතරටමයි ඇතුළත් වන්නේ පිටත්තර එකක් නැහැ. පරමාර්ථ වශයෙන් තිබෙන හතරයි. ඒකයි තත්ත්ව උත්තාපි ධම්මත්තා චතුධා පරමත්ත. චිත්තං චේතසිකං රූපං නිබ්බානං ඉති සබ්බත. සිතේ චෛතසිකයේ රූපය නිබ්බාණය කියන මේ වස්තුව. දැන් මේ චිත්ත චෛතසික රූප නිබ්බාන කියන සතර පරමාර්ථයන් පිළිබඳව ඒ සංක්ෂේපයෙන් දත යුතු කරුණු අපි රූප කාණ්ඩය අවසන් කිරීමත් සමග ඉගෙනගෙන තිබෙනවා. ඒ නිසා ඒ සතර පිළිබඳව කවර තැනකින් හෝ යමක් ඇසුවම පිළිතුරු දෙන්නට පුළුවන්කම තිබෙන්නට ඕන. දැන් ඊළඟට එන්නේ මේ පින්වත්තුන් බණ පොත් කියවන විට විශේෂයෙන්ම පෙළ පොත් කියවනවා නම් පාලියෙන් මේ දැන් අප ඉගෙන ගන්නට යන ධර්ම ඒ බණ පොත්වලදී අපට අසු වෙනවා හමු වෙනවා. ඒ මෙහි උගන්වන දැන් මේ කියන්නට යන කාණ්ඩයට කියන්නේ සමුච්ඡය කාණ්ඩය. සමුච්ඡය කියන්නේ මේ ධර්මයන් පිටු කිරීම. ඒක ධර්මයන්ගේ එක විදිහක සාරාංශයක් වශයෙන් දක්වනවා. පිටු කරන. ඒ ධර්ම සමුච්චය. ඒක අපිට තේරෙවි කියාගෙන යන විට ගාථාව එන්නේ මෙසේයි ද්වාසත්ති විධාත්තා වස්තු ධර්මා සලක්ෂණ තේසං ධාමි යථා යෝගං පවක්ඛාන් සමුච්චය. දැන් මෙතෙන්දී කියනවා වස්තු ධර්ම 72ක් තියෙනවා. ඒ වස්තු ධර්මයේ කීවේ අනිකක් නෙවෙයි පරමාර්ථ ධර්මමයි. වත්තු ධම්ම කියලා 72ක්. එහෙම 72ක් ඒ කීවේ චිත්ත චෛතසික කියන ඒවා 53ක්. ඒ මොකද සිත එක පරමාර්ථයක් නේ. ඒ චිත්ත පරමාර්ථය පිළිබඳ වූ ප්‍රභේදයි සිත් 89 එහෙම නැත්නම් 121 වශයෙන් ඉගෙන ගත්තේ. පරමාර්ථයේ කීවේ දැන් පරමාර්ථ හතරනේ. ඒ පරමාර්ථ හතරෙන් එකක් තමයි සිත. චෛතසික පරමාර්ථයයි කියන විට වෙන වෙනම ධර්මනේ. නේ පස්සේ කිව්වේ වේදනාව නෙවෙයි. වේදනාවයි කිව්වේ සංඥාව නෙවෙයි. ඒ නිසා වෙන වෙනම ධර්ම. සිතේ කියන විට ඒක අකුසල සිතක් වේවා, කුසල් සිතක් වේවා, විපාක සිතක් වේවා, ක්‍රියා සිතක් වේවා සිතයි. සිතයි. ඒ සිතේ තිබෙන්නේ කුමක්ද? සිතේ කියලා දැනගන්නේ නැත්නම් සිතයි කියලා අනිත් ධර්මයන්ගෙන් වෙන් කරන්නේ සිතේ තිබෙන ලක්ෂණය. මොකක්ද ඒ ලක්ෂණය? අරමුණු ගැනීම. අරමුණු ගැනීම, අරමුණු ගැනීම. ඒ ලක්ෂණ. ඒ නිසා හැවර හෝ සිත. ධර්ම වශයෙන් ගත්කල සිතමයි චිත්ත පරමාර්ථය. චෛතසික ඒකුක්කාද ඒක නිරෝධ ඒකාලම්බන ඒක වත්තුක කියන සතර සංප්‍රයෝග ලක්ෂණයන් හැම චෛතසිකයකටම තිබෙන. ඒ චෛතසිකයේ පිළිබඳ විශේෂ ලක්ෂණය නෙවේ. ඒ චෛතසිකයේ පිළිබඳව තිබෙන චෛතසිකයන් සියල්ලටම පොදු. ඒක විශේෂ ලක්ෂණයක් නෙවෙයි ඒකට කියන්නේ සංප්‍රයෝග ලක්ෂණ. ඒක මතක තබා ගන්න. සංප්‍රයෝග ලක්ෂණය කියන්නේ සිතත් සමග එකට යෙදෙන යෙදෙන්නේ කෙසේද කියන එකයි එයි පෙන්වන්නේ. සිත සමග එකටම උපදිනවා. සිත උපදිනකොටමයි උපදින්නේ ඒකම. සිත නැති වෙනකොට ඒකම නැති වෙනවා. සිත ගන්න අරමුණමයි ඒ චෛතසික වලට පිරෙන්නේ ගන්න. සිත යම් වස්තුවක නම් ඇතිවන්නේ අරමුණ ඇසුරු කරන්නේ යම් වස්තුවක් නම් ඒ වස්තුවමයි ඒ සිතත් සමග උපදන චෛතසිකයන්ට ඇත්තේ චෛතසිකයන්ගේ ඇසුරවන්නේ ඒ වස්තුවමයි. ඒ සිත සමග එකට යෙදීම පිළිබඳව චෛතසිකයන්ගේ තිබෙන ලක්ෂණයි ඒ දක්වන්නේ. ඒකයි කියන්නේ සංප්‍රයෝග ලක්ෂණ. එක එක චෛතසිකයකට ඒ චෛතසිකය අනිත් චෛතසිකයෙන් වෙන් කරගන්නට හැකිවන විශේෂ ලක්ෂණයක් තිබෙනවා. අන්න ඒකයි ඒ චෛතසික ඉගෙන ගැනීමේදී අපි විශේෂයෙන්ම දැනගන්න. පස්සේ තිබෙන කුසල ලක්ෂණය, වේදනාවේ තිබෙන වේදේශ ලක්ෂණය, සංඥාවේ තියෙන සංජානන ලක්ෂණය, චේතනාවේ තිබෙන චේතික ලක්ෂණය, ඔයාලි වශයෙන් ඒ එක එක ධර්මයකට තිබෙන විශේෂ ලක්ෂණය ඉගෙන ගන්න. අන්න එහෙම විශේෂ ලක්ෂණ ඒ ඒ ධර්මයට ඇති නිසා තමයි චෛතසික එහෙම විශේෂ වෙලා තිබෙන වෙන් වෙලා තිබෙන්නේ. එබැවින් චෛතසික 52ක් දක්වනවා. චෛතසික 50. එතකොට චෛතසික 52යි සිතයි කියන විට නාම ධර්මම 53ක්. ඊළඟට ඉතිරිවන්නේ රූප. රූප අපි 28ක් කියලා ඉගෙන ගත්තා. සලක්ෂණ රූප කියලා නමක් තිබෙනවා. රූප රූප කියලා නමක් තිබෙනවා. නිෂ්පන්න රූපේ කියලා නමක්. ඒ නිෂ්පන්න රූප ධාතයි ප්‍රධාන රූප. අනිත් ඒවා ඒ රූපයන්ගේම තිබෙන ආකාර. ඒවා ඒ නිසා කියනවා අනිෂ්පන්න රූපේ කියලා. අනිෂ්පන්න රූප. ඒකට රූප වශයෙන් වස්තු ධර්ම වලට ඇතුළත් කොට තිබෙන්නේ. අපිට ඕන නම් ඒ 28මත් ගත හැකියි. නමුත් මෙතෙන්දී 72ක් කියලා දක්වන්නේ රූප 18ක් කියන. රූප 18යි ධර්ම 53යි නාම ධර්ම 53යි එකතු වුණාම කීයද? 70 71. අනිත් ධර්මයේ තුනක්. නිර්වාණ. ඒකයි ද්වාසත්පති විධා වුත්තා වත්තු ධම්මා සලක්ෂණ. ඒ ඒ ලක්ෂණ සහිත ඇත්තෑ දෙබදෑරු වස්තු ධර්මයන් නැත්නම් පරමාර්ථ ධර්මයන් පිළිබඳව අපි දැන් මීට කලින් කතා කර තිබෙනවා. තේසං දානි යථා යෝගං පවක්ඛාමි සම්ක්ෂය. දැන් ඒ 72ක් වූ ඒ පරමාර්ථ ධර්මයන්ගේ යෙදෙන පරිද්දෙන් ඒ වායේ සමුච්ඡය කියන ඛණ්ඩයක් කොටසක් මෙතෙන් සිට කියනවා. ඉතින් මේ සමුච්ඡය පිටු කරනවා. දැන් ඉතින් අපි ඉගෙන ගත්ත ඒවා පිටු කොට දක්වනවා. ඒකට ඇතුළත් වන්නේ මෙන්න මේ ටිකයි කියන්නේ. අකුසල සංඝහෝ, මිස්සක සංඝහෝ, බෝධිපක්ඛිය සංඝහෝ, සබ්බ සංඝහෝ චේති. සමුච්ඡය සංඝහෝ චතුබ්බිදෝ වේදිතබ්බ. ඒ සමුච්ඡය සංග්‍රහය මෙතෙක් ඉගෙනගත්ත වස්තු ධර්ම 72 පිළිබඳ පිටු කිරීමේ මේ සංග්‍රහය සංග්‍රහය කියන එකක් ගන්නවනේ මේ පිටු සංග්‍රහය කියන්නේ යම් යම් කොටස් වලට ඇතුළු කිරීමක් කරන්නේ ඒ සංග්‍රහය සතර ගැදෑරුම් වෙනවා අකුසල සංග්‍රහය නිස්තරක සංග්‍රහය බෝධිපාක්ෂික සංග්‍රහය සබ්බ සංග්‍රහය අකුසල සංග්‍රහයයි කියන විදිහම අපට දැනෙනවා. එහි ගැබ් වෙලා තිබෙන්නේ අකුසල ධර්මමයි. වෙන මොනවත් නැහැ. මිශ්‍රක සංග්‍රහයයි කියවම ඊට වඩා වෙනස් එකක්. මිශ්‍රකයි කියන්නේ මිශ්‍රයි. මොනවද මිශ්‍ර? දැන් අපි අර මුලදී අපට ඉනි කර අකුසල සංග්‍රහයම කරුණු කොට ගත්තොත් මිශ්‍රක සංග්‍රහය කියන එකට ඇතුළත් වෙන්නට ඕන මේ අකුසල මොනවාද? ඒකට අකුසල්, කුසල්, විපාක, ක්‍රියා කියන. ඒ වශයෙන්. එහෙම නැත්නම් අභිධර්මයේදී බුදුරජාණන් වහන්සේ ඔය හතරම වදාලේ තුනකට ඇතුළත්. කුසල ධම්මා, අකුසල ධම්මා, අභ්‍යාකතා ධම්මා. කුසල, අකුසල, අව්‍යාකත අව්‍යාකතේ කීවේ ඒ අව්‍යාකත කියන එක අටුවාවේ විස්තර කරන්නේ කුසල කුසල වශයෙන් අකතිතාති අව්‍යාකතා කුසල කුසල වශයෙන් අකතිතා කුසල් අකුසල් වශයෙන් නොවදාරණ ලද බැවින් අව්‍යාකතක ව්‍යාකත කියන්නේ වදාළ කියන එක අව්‍යාකතේ කියන්නේ නොවදාළ කුමක් වශයෙන් නොවදාළද කුසල් අකුසල් වශයෙන් නොවදා. කුසලුත් නෙවෙයි අකුසලුත් නෙවෙයි. ඒකට කුසල් නොවන අකුසල් නොවන යමක් වේ නම් ඒ තමා අව්‍යාකට. ඒවා ධර්ම වශයෙන් නම් කියන්නට තිබෙන්නේ මොනවයි කියලාද? විපාකසිත, ක්‍රියාසිත, ඊළඟට රූප නිබ්බාන. අව්‍යාක. අකුසල සංගහෝ මිශ්‍රක සංගහෝ බෝධිපක්ඛිය සංඝහෝ දැන් බෝධිපක්ඛිය සංඝහෝ කියන විට අප දන්නවා අපිට තේන එක වරතම ඒකට එන්නට බෑ අකුසලයන්ට බෝධිපක්ඛිය සංඝහ බෝධිපාක්ෂික සංඝහයි ඊට එන්නේ බෝධිපාක්ෂික ධර්ම සබ්බ සංඝහාති වම ඒකටත් ඔක්කොම එන්නට පුළුවන් නේ සබ්බ කියන්නේ සියල්ලම සියල්ලම සංඝහ කරනවා අනේ නිසා පළමු කොට ඒ සම්චේ කාණ්ඩෙහිදී ඉගෙන ගන්නට තිබෙන්නේ අකුසල සංග්‍රහය. දැන් මේ ග්‍රන්ථය කරන මේ අභිධර්ම පිටකයට කර තිබෙන කෙටි අටුවාවක් මේ අභිධර්මාර්ථ සංග්‍රහය. සාමාන්‍යයෙන් අටුවා කියන ඒවා ඒ සූත්‍රාන්තයන්ට හෝ වෙනත් ධර්මවලට ඒවායේ තිබෙන තේරුම් ගැනීමට අමාරු ධර්ම වඩා හොඳින් තේරුම් ගත හැකි වන පරිදි විස්තර කිරීමක් කරා. මේ අටුවාව අභිධර්මාර්ථ සංග්‍රහ නැමැති අභිධර්මයට කර තිබෙන අටුවාව ඊට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් පිළිවෙලක් අරගෙන තිබෙනවා. අනිත් අටුවාවල වචනින් දෙකෙන් වදාරන ලද කාරණය වචන රාශියකින් විස්තර කරනවා. මේ අටුවාව වචන බොහෝමයකින් වදාළ ධර්මකාරණය වචන කීපයකින් දක්වනවා. ඊට වඩා අඩු සංඛ්‍යාවකින් දක්වනවා. දැන් අපිට පේනවා ඒක ධම්ම සංගමයේ මුලදීම වදාරන්න. ධම්ම සංගමයේ යස්මින් සමේ කාමා වචරං කුසලං චිත්තං උත්පන්නං හෝති සෝමනස්ස සහගතං ඥාන සම්පයුත්තං රූපාරම්මණං වා සද්ධාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා පුට්ටබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා යං යං යා පනාරබ්බ තස්මින් සමේ පස්සෝ හෝති වේදනා හෝති සංඥා හෝති චේතනා හෝති චිත්තං හෝති විතක්කෝ හෝති විචාරෝ හෝති දීති හෝති ඔයාදි වශයෙන් ධර්ම 56ක් වෙන වෙන විදිහට වදාරලා අන්තිමට ඒවාපන අඤ්ඤේති අක්ඛි පටිච්ච සමුප්පන්නා අරූපිනෝ ධම්මා ඉමේ ධම්මා කුසලා කියලා ඒ පළමුවෙනි කුසල් සිත වදාරලා තිබෙනවා පළමුවෙනි කුසල් සිත දැන් මේ සියලුම විස්තර ගන්නෙ නැති. මේ හාමුදුරුවෝ මේ ග්‍රන්ථයේදී කියනවා සෝමනස්ස සහගතං ඥාන සම්පයුත්තං අසංකාරික මේකක්. අසංකාරිකං ඒකං. ඒ කුසල්සිත ගැන. ඉතින් ඒ කුසල්සිතෙහි යෙදෙන චෛතසික ගැන ගන්නට තමයි වෙන තැනක දක්වන්නේ සංග්‍රහණයක් වෙන්නේ. ඒ කුසල් සිතෙහි ලැබෙන චෛතසික සංඛ්‍යාව සංග්‍රහණය වැටියට දැක්කේ. අපි දන්නවනේ ඒ කුසල් සිතෙහි යෙදෙන චෛතසික සංග්‍රහණයේදී පෙන්වන්නේ කීයක් කියලාද? 38ක් කියලා. 38ක් කියන්නේ අන්‍ය සමාන චෛතසික 13යි සෝබන චෛතසික 25යි කියන මේ 38 එයිනුත් විරති චෛතසික 3යි කරුණා මුදිතා කියන අප්‍රමාණ්‍ය චෛතසික දෙකයි කියන මේ පහ වෙන වෙනම යෙදිය යුතුයි කියන වෙන වෙනම යෙදිය යුතුයි කියන මේ පහ කවදාවත් එකවර එක සිතක ලැබෙන්නේ නැහැ මේ පහෙන් දෙකක්වත් ලැබෙන්නේ නැහැ එක සිතක මේ පහෙන් එකක්මයි ලැබෙතොත් ලැබෙන්නේ මේ පහම නැතුවත් ඒ සිත උපදිනවා නමුත් මේ පහ අතුරෙන් යමක් උපදිනවා නම් ඒ එකක්ම මිසක කීපයක් නෙවෙයි. මොන සිත්වලද? දැන් කාමාවචර කුසල් සිත ගැනනේ අපි කතා කළේ ඒ සිත්. ඈ? ඔව් ලෝකෝත්තර සිතේ විරතිචෛතසික තුනම යෙදෙනවානේ. ඒ ලෝකෝත්තර සිතේ විරතිචෛතසික තුනම යෙදෙන්නේ ලෝකෝත්තරෙහිදී සිදු කරන්නේ මේ කාමාවචර දැන් විරතින් යෙදෙන්නේ කාමාවචර සිතේයි යම් යම් අකුසලයකින් වළකින අවස්ථාවේ විරමණය අවස්ථාව. ලෝකෝත්තර සිතේ විරතින්ගේ එහෙම ඒ අකුසලයෙන් ඒ අවස්ථාවේදී වැළකීමක් සිදු කිරීමක් නෙවෙයි කරන්නේ. එයින් කරන්නේ කුමක්ද? නිර්වාණය අරමුණු කරගෙන. නිර්වාණය අරමුණු කොට ඒ නිර්වාණය අරමුණු කිරීම නිසා සමුච්ඡේද ප්‍රහාණ වශයෙන් ඒ විරතින් හටගන්නවා. ඒ අකුසල ධර්මයේ සමුච්ඡේද වශයෙන් දැන් අපට උපදනා වූ කාමාවචර කුසල්සිතේ තදංග වශයෙන් ඒ අකුසලයෙන් වැළකීමක් කරන්න. නම් තේම තරංග වශයෙන් ඒ අකුසලයෙන් වැළකීම නොකරන අවස්ථාවක් තිබෙනවා. දැන් අපි මේ වෙලාවේදී මේ වෙලාවේදී අපේ කාර්යය යම්කිසි අකුසලයකින් වැළකීමක් නෙවෙයි. නේ ඒ සඳහා වූ සිතක් නෙවෙයිනේ දැන් අපට තිබෙන්නේ. දැන් අපි මොනවද කරන්නේ? මේ කුසල කර්ම නැත්නම් පුණ්‍ය කර්ම දෙකකට සහභාගීව සිටිනවා. බණ කීමයි බණ ඇසීමයි මේ දෙක. මේ වේලාවේදී උපදින්නේ ඒ බණ ඇසීමේ චේතනාව බණ කීමේ චේතනාව කියන මේ චේතනාවන්ගෙන් යුක්ත වූ සිත් ඒ ඥාන සංප්‍රයුක්ත කාමාවචර කුසල් සිත් උපදිනවා. විරතින් යෙදෙන්නේ නැහැ. කරුණා මුදිතා දෙකක් නැහැ. අපි මේ වෙලාවේදී කාහටවත් කාගේවත් ඒ තැනත්තාගේ දුකින් දුක සංසිඳ වීමට යම් කිසිවක් කරනවත් නෙවෙයි. කරුණාව උපදවා පතුරනවත් නෙවෙයි. එහෙම නැත්නම් මේ තැනත්තා සුඛිත මුදිත වේවා කියලා මුදිතාව ඇති කරනවත් නෙවෙයි. මේ වෙලාවේ අපි යම්කිසි කාර්යයක යෙදී සිටිනවා. ඒ කාර්යය තමයි මේ පුණ්‍ය කර්මය. බණ ඇසීම හා බණ කීම. ඒ චේතනාවන්ගෙන් යුක්ත වූ සිත් උපදිනවා. අපි ඊට වඩා අද කතා කරන්නේ නැහැ පින්තුනි. වේලාව ගත වෙලා පිරෙන්නේ. අපි අනිත් දවසේ එතන සිට මේ අකුසල සංග්‍රහය පිළිබඳව කතා කරමු අකුසල සංග්‍රහයතාව චත්තාරු ආසවා කියන ආශ්‍රවයන්ගෙන් පටන් ගන්නේ